ඉතින් මේ වගේ අපි මමයා හදන්න ගිය තරක් හදන වෙලාවේ හැම වෙලාවෙම මමයාට හතුර වෙනවා. මමයා හදන මමයා ඉන්නපාය. මේ වෙලාව හැදිල්ලකුත් නැහැ, හදන කෙනක් නැහැ, මොකක්වත් නැහැ නිකන් හිස් බවක් පේන්න පටන් ගන්නවා. මේක නිදර්ශනයක් වශයෙන් මම කියන්නේ අපේ හිත හැම වෙලාවෙම ආස්තිකත්වයේ රැඳිලා තියෙනවා. නාස්තිය දකින්න අපි දන්නේ නැහැ. නාස්තිය අපි දැකීම අබග්ගයක්, විනාශයක්, නාස්තියක් කියලා හිතන. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ රැයට ආහසේ පායන දවසක අහස දිහා බැලුවොත් පුදුමාකාර තරුපන්ති තියෙනවා. විවිධාකාර සම්පූර්ණ හේවන් තමයි. බල බල කොච්චර හරි ඉන්න පුළුවන්. නමුත් බලන්න අපි කවදාකවත් තරු දෙකක් අතර තියෙන හිස්තන දකින්නවද කියලා? අපේ ඇහැ කවදාකවත් තුරු නැහැ. ඇත්තටම තරු දෙකක් මැද කල් ආලෝක වර්ෂ ගණන් හිස්ටීන් කවදාකවත් අපි දකින්නේ උදාහරණයක් විදිහට මේ තරු ටික තේරම රේඛයක් දාලා එකතු කරන්නේ එකතු කරුවොත් අහසෙන් පහෙන් 105ක්වත් වහන්න තරු නැහැ තියෙන හිස් සහකාස නමුත් අහස දිහා අවුරුදු කෝටි ගණන් බලන කවදා හිස්තන අපි දකින්නේ අපේ හිත ගුරු නෑ අපේ හිත කවදාහක්වත් දැක් ඒ නැති දෙයට දකින්නේ ආස්තිකත්වයට පැවැත්මට සංසාරයට පවට පච වෙන්න ඒ ටික තමයි දන්නේ ඒ ටික ආවම අඬා හො ගන්නවා ඒක නැති එක ආවම අහනවා හරි පාළුවේ මොනවත් නැහැ එක දවසක් ඔය කොටිකාවත්තේ සද්දා තීසුසාන් සින්න කාලේ බණකට වැඩියා ඒ බණ ඒ වෙලාවේ මම බණහන එච්චර භාවනා කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ විහිළු කතාවක් කිව්වා. ඒ ශාන්තේ හරි බයලු පිස්සන්ට. දවසක් පිස්සන් කොටුවේ බණකට එන්නේ කිව්වා. ඉතින් හරියට බය වුණා ලේසනකට මට හරි කාලසටහන හරි අමාරුයි. හරියට බණ තියෙන වෙලාවට ටිකක් පහුවෙලා වඩින්නේ මොකද වැඩ? අර බය නිසාම විනාඩි 30කට කලින් ගියාලු. කලින් ගිහලා බලනකොට කිසිම සංවිධායකයෙක් නැතිලු පිස්සෝ ටික විතරලු හිටියේ වාට්ටුවේ. මෙහෙනවා මෙහෙනවා මෙහෙනවා කියලා කතා කරාලු. දැන් මේ සාන්ති හොඳටම තක්බු වෙලා මොනවාක්වත් කරගන්න විදියක් නැතුව බාර ගන්න කවුරු හරි ඊටකට පිස්සා ගිහිල්ලා කිව්වලු මෙයාගේ භාග පිටියක් තියෙන කන තියා ගන්නවා කිව්වා. ඉතින් මේ සාන්ති කන තිබරදී පිස්සා ඉස්සරහින් කන තියාන පිස්සත් කන තියාන අහගෙන ඉන්නවා. ඉතින් මේ සාහිත දැන් <laughs> කවුරුවක්වත් බේරගන්න කෙනෙක් නෑ බලාගෙනකොට ඔළුව ඉස්සවලු තියාගන්නවයි කියලා තර කරාලු ආයෙර තියාගෙන ඉඳලා ඊට පස්සේ හොඳම ආයෙ නැගිනකොට පිස්සතරවට කරනවා ඊට පස්සේ ගෝලු බලන්න උපාසමත මොනවාක්වත් ඇහෙන්නේ නෑනේ කිව්වලු තමුසේ කියන මං දවස් තුනක් බලුවා මොකක්වත් ඇහෙන්නේ නැහැ බලනවා ඒකනේ වැඩේ මොනවක්වත් ඇහෙන්නේ නැහැ කිව්වා ඒ තමයි මම මේ බලන් ඉන්නේ කියලා මොනවක්වත් ඇහෙන්නේ නැති වෙච්චාම ඉතින් හරි පාළුයි ඉතින් ඒ ශාන්ත කියනවා මේ ඔය මේ හිස්තන බලන කතාව නෙමෙයි කිව්වේ එතකොට සංවිධායක ඇවිල්ලා විජහාට ඔළුව අත ගහගෙන මේ ශාන්ත යන ගන්න කියලා තියෙනවා කන්තෝරුවට ඉතින් අපිත් ඔය දවස් තුනක් නෙවෙයි 6ක් අහගෙන හිටියත් පිටියකට ගන්න කියලා මොනවක්වත් ඇහෙන්නේ නැහැ ඊට හරියට බහනා හරි ගියා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැති මේ මොනක්වත් නැති තැනක් තියෙනවා. දැන් අපිට ඒක දකින්නකොට අන්දමන්දයි, කලකොලයි, සබකොලයි. ඉතින් ඒක නිසා ආනාපානසති කරනකොට ඒකට නිසි ක්‍රමානුකූලව යන හැටි තේරෙන්න පටන් ගන්නවා. බැරි නම් ආපහු වෙනවා. හෙට ආයෙ යනවා. ආයෙ එනවා. ආයෙ යනවා. ඕම ගියාට පස්සේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස වලින්තොර, පට වියාපෝ තේජ වලින්තොර, ඉරහඳ නැති, උපදින්නේ මැරෙන්නේ නැති මොකද්දෝ තනක් තියෙනවා මේකේ. අපිට ඒක පේන්නේ පාළුවක්, අසරණකමක්, තනිවීමක්, මංගලොත් වීමක් වශයෙන්. මොකද මේ ආනාපාන සතිය යනකොට එමීට එමීට ආස්තිකත්වයේ තුලින් නාස්තිකත්වයේ පෙන්නලා දෙනවා. ආයෙ ඕන්න යන්න පුළුවන්. ආයෙ එන්න පුළුවන්. ඔහොම පුරුදු කරනකොට තමයි පිට ඇතුලේ තියෙන මේ වීරත්වය දෙයකට මුහුණ දීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩෙනවා. ඉතින් නිසා මේ වගේ වෙනවා නම් හුරු කරන්න ඕනේ මත්තර මේක තව වැඩි වෙයි ඉක්මනට මෙතෙන් යන්න පුළුවන් වෙයි ගිහිල්ලා වැඩි වෙලාවක් ඉන්න පුළුවන් වෙයි ඒකම දිගට යනවනම් එකක් මතක තියාගන්න පුළුවන් අන්න අර හිස්තන කිසිම ක්ලේශයක් නැහැ මේ හිස්තනක රාගයක් එන්නේ නැහැ ද්වේෂයක් එන්නේ නැහැ මෝහයක් එන්නේ එනවනම් එන්න පුළුවන් අරමුණ නිසා නිින්ද හෝ මේ මොකද උනේ කියලා සැකේ ඒ දෙකම යෝගාවචරය මගාරවල මැදින් යෝනිසෝමනසිකාරය මේවන්නේ නින්දර වැටෙන්න දෙන්නත් එපා මේ මට මොකද උනේ කියලා මේ කලකොල වෙන්න කලකොල වෙනවා කියලා කියන්නේ නීවරණ ධර්මයක්. නැතුවත් ඉන්න බෑ මෙතන නීවරණත් නැහැ අරමුණුත් නැහැ කෙලෙස් නැහැ. ඒක හරියට මේ විෂම ලෝකේ සමහිත පවත්නවා වගේ වැඩක්. ඒ නිසා වීරත්වයෙන් යුක්තව ඒක වැඩි කරන්න ඉල්ලලත් බෑ. වැඩි වීමට කුමක් කළ යුතුද? දිගට කරන එකයි කරන්නේ. ඒ නිසා වාක්‍යයේ ඒකේ අන්තිමට ලියලා තියෙන කෑල්ලම නැවත කිව්වම හරි. මා කරගෙන යන බහනාව එලෙසම කරගෙන යන්නට උපදේශක් පතමි. නිකන් ඉන්නේ කියයි. මොකක්ද කරන්නේ තෝම යන්නයි. ඊගා ප්‍රශ්නට අපි යනවා බොජ්ජංග පස්සද්ධියක් ලබන්න ධ්‍යානඵල ලබාගත යුතුද නැත්නම් ඒට පෙර සමතේ වඩන අවස්ථාව ඇති විය හැකිද කරුණාකර පහදා දෙන්න මේ කියන්නේ ඇත්තටම මේ සමත පූර්වාංගම විපස්සනාව ගැන කතා කරන එක නමුත් අපේ මේ ශාසනයේ භාවනා ක්‍රම හතරක් ගැන කතා කරනවා සමත පූර්වංගම විපස්සනාවක් තියෙනවා විවික්ෂපස්සනා පූර්වංගම සමතයක් තියෙනවා මේ සමත විපස්සනාව මේ යුගනන්ද ක්‍රමයක් තියෙනවා අනිත් එක ධම්මොද්දච්ච පහාන ක්‍රමය කියලා කියනවා කෙසේ නමුත් බුද්ධංග පස්සද්ධියක් ලබන්නට ධානාපල ලබාගත යුතුද කියලා අහන්නේ ඒ කියන්නේ බුද්ධංග පස්සද්ධිය කියන එක සමත ඵලයක්ද විපස්සනා ඵලයක්ද කියනවා සමත ඵලයක්ද කියන ප්‍රශ්නේ අහනවා වගේ. නෑ මේ දෙකෙන් වෙන්න පුළුවන්. හිත සති සමාධි දෙක එනකොට එකලස් වෙනකොට පස්සද්ධිය සති මාර්ගෙමුත් එන්න පුළුවන් සමාධි මාර්ගෙමුත් එන්න පුළුවන්. නැතිනම් එයට පෙර සමතේ වඩන අවස්ථාව ඇති විය හැකිද? මෙතන සමතේ කියන වචනේ වෙනුවට සමාධිය කියන වචනේ ගත්තනම් අපිට පුළුවන් වුණා සමත සමාධි සහ විපස්සනා සමාධි කියන දෙකම දාන්න. සමතේම ගත යුතුයි කියනවනම් එතකොට අර භාවනා හතරෙන් සමත පූර්වාංගම විපස්සනා විතරක් පිළි අරගෙන අහන ප්‍රශ්නයක් වගේ පේන්න තියෙනවා. ඒක නිසා හිතා ගන්න තියෙන්නේ පස්සද්ධිය කියලා කියන්නේ තති සමාධි ධර්ම දෙකේ එකතු එකලස් වීමකින් ඇති වෙන ගුණධර්මය මේ කලින් ධ්‍යාන භාවන නැත්නම් සුද්ධ සමතේ තිබුණත් නැතත් මේකට යන්න පුළුවන්. වෙන විදිහට කියනවා සුඛ විපස්සකයකටත් සුඛ විපස්සක යෝගාවචරයට පස්සද්ධිය ඇති වෙනවා. ඒකේ බාධාවක් ඇත්තේ නැහැ. නමුත් අර සමතේ වඩන එක්කනට ඒක ඇති වුණාට පස්සේ බොහෝ වෙලා පවත්වන්න පුළුවන් මේ ශක්තිය වැඩි. ඒක නිසා ඒකට කියනවා සුඛ ප්‍රතිපදා කියලා. විපස්සනා මාර්ගෙත් මේක හම්බ වෙනවා. නමුත් විපස්සනා මේක එච්චර බුද්ධි විඳගෙන ඉන්නේ නැහැ. විඳ විඳ ඉන්නේ නැහැ ඉක්මනට ඊගාවේවට යමේ මේක මේ ධෛර්යයක් කරගන්නවා සාක්ෂියක් කරගන්නවා මිස මේවා ගොඩක් කලකට පමා වෙන්නේ පමා වෙන්න තියන නිසා ඒක දුක්ඛාපටිපදා කියලා තමයි පෙන්වන්නේ විපස්සනා ක්‍රමේ. නමුත් දෙකේදීම අනිවාර්යයෙන්ම බොජ්ජංග ධර්ම වඩන්නේ නැතුව ආර්ය අෂ්ටාංග මාර්ග වැඩෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ග නැතුව මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. මාර්ගඵලයේ සමත පූර්වංගම කරගෙන ගියත් විපස්සනා පූර්වංගම කරන ගියත් නැත්නම් සමත භාවනාවේ සමාධියක් ඇතුව ගියත් නැතුව සුඛ විපස්සනාව ගියත් පස්සද්ධිය වැඩෙනවා. විතර ප්‍රශ්න හතරක් තිබුණේ අපි මේ අරගෙන තිබුණ කාලයේ ප්‍රශ්න හතර සඳහා. දැන් ලිඛිත ප්‍රශ්න ඉවරයි. තව පැය කාලක විතර වගේ අපේ සාමාන්‍ය වේලාව තියෙනවා. ලිඛිත ප්‍රශ්න ඉවරයි. දැන් අපිට මේ සභාවෙන් ප්‍රශ්න ගන්න නැත්නම් අපිට සතිವಾರය સમાપ્ત කරන්න පුළුවන්. නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් මතු කරමු. විනාඩි 15ක විතර කාලය තියෙනවා. Thank you. නෑ, ඇත්තටම මේ ඔක්කොටම ප්‍රශ්නේ ඇහෙනවද නැත්නම් ප්‍රශ්නේ නැවත උච්චාරණය කරන්න ඕනේද? ඇහෙනවද ඔක්කොම ප්‍රශ්නේ වුණාද? හොඳයි ඒකෙදී මේ නිදාහරණයක් උදාහරණයක් විදිහට ප්‍රශ්නෙත් උත්තරෙත් ආනාපාන සතිය මුල් කරගෙන ගියාට අපිට ඇත්තට මේ භාවනා ක්‍රමය සඳහා කොයි එකක් හරි කයින් අගෙන අරමුණක් ගන්න පුළුවන් මේ ප්‍රශ්නට උත්තරයක් වශයෙන් ගත්තොත් පිම්බීම හැකිලින් භාවනා අරගත්තොත් ආනාපාන නෙවෙයි ඒකට ගන්නේ එතකොට උදරේ චලන තමයි අපි මේවා කරගෙන යන්නේ. එතෙන්දි කොහොමද චිත්තානුපස්සනාවට හැරෙන්නේ කියලා? චිත්තානුපස්සනාවට හැරෙන්නේ කියලා මෙන්න මේ විදිහට අරකටම උත්තරයක් මේ තොරතුරු වැඩි වෙන විදිහට උත්තරයක් දෙන්න පුළුවන්.